විශාල පිරිසක් මේ යහපාලනේ අතහැරලා තියෙනවා. ඔවුන් කල්පනා කරනවා අපි මේ ඡන්ද දුන්නේ මොකටද? ජෝන් කෙරීගේ අවශ්‍යතාවය ඉටු කරන්නද? සම්බන්ධන්ට ඕන දේ කරගන්නද? අද අපි බලාපොරොත්තු වුණ දේ වෙලා තියෙනවද? ලංකාවේ හොයාගත්ත මෙගා ඩීල් දෙක එකක් සසී වීරවංශගේ හැඳුනුම්පතේ වෙනස අනිත් එක 37 නායක කූටලයක ඉදිරිපත් කිරීම. මේ මෙගා ඩීල්ද මේවා. මෙන්න මේ කියන ප්‍රශ්න මේ කියන ප්‍රශ්න අද යහපාලනයට ඡන්ද දීපු සමාජිකයන්ගේ හිත්වලක් තියෙනවා. ඒ නිසා ඒ සමාජිකයොත් බුරුතු පිටින් විශාල වශයෙන් ගැලවිලා එනවා. යනවා. ඔවුන් ඒක රාශි කරගන්න ඕන. ඔවුන් සංවිධානය කරගන්න. ඒ නිසා තමයි අපි ඔවුන් සියලු දෙනා එකතු කිරීමේ වැඩසටහනක් විදිහට තමයි මේ රැලි පවත්වමින් යන්නේ.